දෙවියන්ගේ වමනාවකට නොවේ. අපි මේ මහා අවකාශය ඇතුලේ දුගතියක උපදින්නේ නැතුව මේ භවයේ මිනිස්සෙක් වෙලා ජන්මය ලැබුවේ කවර හේතුවක් නිසාද කියලා අපේ බුද්ධ වචන සාකච්ඡා කරලා බලනකොට අපට වැටහෙන්නේ පෙරපින් මහිමේමයි පෙරපින් මහිමේමයි චුල්ලකම්ම විභංග සූත්‍රය තරම් කර්මෙහි විපාකය ආදීනව විභේදනය සාකච්ඡා කරන මං හිතන්නේ වැදගත්ම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රය මේ සූත්‍රයේදී මනුෂ්‍යයා එක සමාන ස්වરૂපයට පත් නොවී විෂම වෙන්නෙත් විවිධ වෙන්නෙත් උස්මිතිකම් ඇති වෙන්නෙත් ධන සම්පත් ඇති නැති වෙන්නෙත් ආයු ලබන්නෙත් ඒ හැම දෙයකම හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ කර්මයම දේශනා කළා. එතකොට නිරෝගීකම ලබන්නේ එක කර්මයකින් වර්ණ සම්පත් ලබන්නේ තව කර්මයකින් බොහෝ ධන ධාන්‍ය දේපල හිමි වෙන්නේ තව කර්මයකින් තේ ඒ තම තමන් කරගත්ත කර්ම අනුව තමා මේ සමාජයේ මේ විෂමතාවක් ගොඩ නැගෙන්නේ. ඒ අනුව උපතට බලපාන කර්මයක් තියෙනවා. ඒ කර්මයට අපි කියනවා ජනක කර්මය කියලා. ජනක කර්මයෙන් තමයි අපි හැමෝම මේ ලෝකයට උපදින්නේ. ඒ ජනක කර්මයේ මහිමය තමා අපව ජීවත් කරවන්නේ. ඒ කර්ම ශක්තිය තමා අප මරණය කරා මේ ජීවත් කරවන්නේ. ජනක කර්මයේ දුබල වූ කෙනාට දිගාසිරි ලබන්න බෑ. ජනක කර්මයේ ශක්තිමත් වූ කෙනාට දිගාසිරි ලබන්න පුළුවන්. එතකොට උපන් දිනයක් මුල් කරගෙන මේ වගේ උතුම් ආගමික කටයුත්තක් සිදු කිරීමෙන් සිද්ධ වෙන වැදගත්ම දේ තමා ජනක කර්මය ශක්තිමත් කරන්න පුළුවන්. බලන්න මේ ජනක කර්මය දුබල කරන්නත් පුළුවන් ඕනනම්. අදහමි ක්‍රියාමාර්ගයකට යමුනා නම් අසත්පුරුෂ වැඩකට යමුනා නම් උපන්දිනය මුල් කරගෙන ලබාපු ආයුෂත් නැති වෙනවා. ලබාපු ආයුෂත් දුර්වල වෙනවා. හැබැයි මේ වගේ මේ දැන් සිත් ගොඩක් එකට එකතු වෙලා තියෙනවා. මහා සිත් ගොඩක බලය අපි එකතු කරනවා එක තැනකට. ඒ තමයි උපන් දිනය, උපන් වෙලාව ඒකට බලපාපු කර්මය ජනක කර්මය. එනිසා මේ අද දවසේ සිදු කරන ඒ කර්ම මහිමය මේ උතුම් ධර්මානිසංසයේ කර්ම මහිමය ඒ ජනක කර්මයට සම්බන්ධ වෙලා ජගත් ප්‍රියංකර මහත්මයාට දිගාසිරි ලබන්නට බොහෝ කාලයක් හොඳින් සුවසේ ජීවත් වෙන්නට ශක්තිය ලැබෙන බව මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මේ දහම අහන මේ රටේ ඕනෑම කෙනෙක් කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඒකයි මම කිව්වේ. జగත් මහත්මයාට විතරක් නෙමෙයි මේ බණහන ඕනෑම කෙනෙක් තමන්ගේ ජන්මදිනයේ ජන්ම වේලාව සමරන්නට ඕනි. ඒ සමරන්න ඕනි කොහොමද? දැහැමි ප්‍රතිපදාවකින්. ඒ ධාර්මික ප්‍රතිපත්තියකින් ඒ කාර්ය સિદ્ધ කරනකොට ජනක කර්මය ශක්තිමත් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් සිතුවිලි යහපත් කරන්න පුළුවන්. සිතවිලි යහපත් වෙනවා කියලා කියන්නේ ලේ ධාතුන් පිරිසිදු කරවන්න පුළුවන්. සිතවිලි දුර්වල වුණොත් ලේ ධාතුන් දුර්වල වෙනවා. ලේ ධාතුන් දුර්වල වෙනවා කියන්නේ ලෙඩෙක් බවට පත් කරනවා කියන එක. ඒසා යහපත් සිතුවිලි මේ ඔස්සේ ගොඩනගෙනකොට ලේ ධාතුන් පවිත්‍ර වෙනවා. ලේ ධාතුන් පවිත්‍ර වෙනවා කියන්නේ නිරෝගීකම ජීවිතයට ලං ඒ නිසා මේ බණහන ඕනෑම කෙනෙක් තමන්ගේ ජන්මදිනය තමන්ට ආශිර්වාද ලැබෙන විදියට සැමරීමෙන් ඒකේ ලොකු ශක්තියක් මේ ලෝකමය වශයෙන් අපිට ලබන්න පුළුවන් ආනිසංස ලබන්න පුළුවන් කොච්චර දේවල් කරන්න පුළුවන් ඒක නිසා මේ පින්කම බොහෝම ආදර්ශවත් පින්කමක් හැටියට මම මේ වෙලාවේ සිහිපත් කරනවා දැන් අපි වඩා වැදගත්ම දේ අද දවසට નિયમિત මාතෘකාව සාකච්ඡා කිරීම. මොකද අපේ ශ්‍රාවකයෝ බලාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ ගෙවල් වලට වෙලා අදට નિયમિત සූත්‍රය කුමක්ද? අදට નિયમિત සූත්‍රය මීට පෙර නොඇසූ සූත්‍රය. මොකද මේ බෞද්ධ රූපවාහිනිය පිළිවෙලටයි මේ සජ්ජායනාව කරගෙන එන්නේ. දැන් මේ දවස්වල සජ්ජායනා කරන්නේ අංගුත්තර නිකාය. පසුගිය සතියේ මා මේ දේශනාවකට පැමිණියා. එතකොට කිව්වේ සප්තක නිපාතය. අද වෙනකොට අට්ටක නිපාතයටත් ඇවිත්. ඒ නිසා පිළිවෙලින් පිළිවෙලින් මේ ධර්මයේ එක සූත්‍රයක්වත් නැර මේ පැයේදී අපේ මුළු රටටම, ජාතියටම, ලෝකයටම විකාශනය කරනවා. මේක නැවත නැවත අහන්නට පුළුවන්. ඒ නිසා මේක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේක මේ සාකච්ඡාව රඳා පවතිනවා මේ විශ්වය තුල. ඉතින් ඒ නිසා අපි අදට નિયમિત සූත්‍ර දේශනාව පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕනේ ඉතිරි ටික වේලාව. අදට નિયમિત සූත්‍ර හැටියට මට බෞද්ධ ආරූප වාහිනියෙන් යොමු කළේ අංගුත්තර නිකායේ අට්ටක නිපාතේ දහපති වග්ගයේ එන වේසාලික උග්ග සූත්‍රය වේසාලික උග්ග සූත්‍රය අට්ටක නිපාතය කියනකොටම පින්වත්නි කරුණු 8ක් තියෙන්න ඕනේ ධර්ම කාරණා 8ක් සාකච්ඡා කරන්න ඕනේ සත්තක නිපාතයේදී කාරණා 7යි ඒ නිසා අද කරුණු අටක් ධර්මකාරණා අටක් සාකච්ඡා කරන සූත්‍රයක් තමයි මේ උග්ග දහපති සූත්‍රය. ඒ සූත්‍රයේ එක මැදින් වෙන කොටසක් මම ආරම්භයේහි සජ්ජායනා කළා. ඇත්තටම අපිට කාලය බොහොම සීමිත වෙලාවක් තියෙන. එහෙම නැත්නම් මේ සූත්‍රයේම මුල සිට අගට සජ්ජායනා කොට තමයි සාකච්ඡාවට යන්න ඕනේ. නමුත් ඒකට සමහර සූත්‍ර පැය ගණනාවක් සජ්ජායනා කරන්න වෙනවා. දීර්ඝ සූත්‍ර. ඒ නිසා අපි පුංචි කොටසක් කියලා ඒ මුල් කරගෙන තමයි සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ. අට්ඨහි භික්ඛවේ අච්චරියේහි අබ්බූතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් වේසාලිකං ධාරේ තාති සූත්‍ර මධ්‍යේන මේ කොටසෙන් යමක් අපට වැටහෙනවා. අට්ඨහි භික්ඛවේ මහණෙනි කාරණාටක් තියෙනවා අද්භූතේහි ධම්මේහි සමන්නාගතම් මේ ලෝකේ අද්භූත ධර්ම අද්භූත ධර්ම අටක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකුයි එසේනම් දේශාලික උග්ග ගහපති සූත්‍රයේහි සාකච්ඡා කෙරෙමි. දැන් මේ සූත්‍රය දේශනා කෙරෙන්නේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ එක දවසක් විශාලා මහනුවර කූපාගාර ශාලාවේ වැඩවසන වේලාවෙහි එතෙන්ට රැස්වෙච්ච පිරිසකට බුදුහාමුදුරෝ වදාලා මහණෙනි මේ ලෝකේ අද්භූත ආශ්චර්ය ධර්ම අටක් තියෙනවා අවශ්‍ය නම් ඒ ධර්ම අට පරීක්ෂා කරලා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා භික්ෂුන් වහන්සේලාව කවුද බුදුරජාණන් වහන්සේ ඒ එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විශාල මහනුවරම උග්ග ගහපතියා උද්දදහපතියා පරීක්ෂා කළ බැලුවොත් ඒ ආශ්චර්යවත් වූ අද්භූත වූ ධර්මකාරණා දකින්න පුළුවන් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් තිබුණා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම එක වචනයකින් උත්තර දීලා ඉන් එහාට යමක් කියන්නේ නැහැ. දේශනා ක්‍රම හතරක් තිබුණා. ඒකංශ ව්‍යාකරණ, විභජ්‍ය ව්‍යාකරණ, පටිපුච්ඡ ව්‍යාකරණ සහ තතනීය ව්‍යාකරණ කියලා ක්‍රම හතරක් තිබුණා. ඒකංශ ව්‍යාකරණ කියලා කියන්නේ අහන දෙයට එක වචනයකින් උත්තර දීමයි. විස්තර කරන්නේ නැහැ. විභජ්‍ය ව්‍යාකරණ කියලා කියන්නේ අහන දේ බෙදා හදා කාරණාවෙන් කාරණාවට වෙන්කොට සාකච්ඡා කරනවා. පටිපුච්ඡ ව්‍යාකරණ කියලා කියන්නේ ශ්‍රාවකයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ළඟ ඉන්න ශ්‍රාවකයෙකුගෙන් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරේ දෙන ආකාරයෙන් දේශනාව කරනවා. තපනීය ව්‍යාකරණය කියන්නේ කිසිම වචනයක් ප්‍රකාශ නොකර සිටීම. ප්‍රතික්ෂේප කිරීම. ඒක ඊටාම හොඳ ඉගැන්වීම් ක්‍රමයක්. ගුරුවරයෙකුට උනත් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ශිෂ්‍යයෙක් අහන ප්‍රශ්නයකට උත්තර දෙන ක්‍රම හතර. එක කෙටියෙන් පිළිතුරක් දෙනවා. එහෙම නැත්නම් දිගට සාරවත් බෙදා හදා පිළිතුරක් දෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න අහපු කෙනාගෙන්ම ප්‍රශ්නයක් අහනවා. එහෙම නැත්නම් ඕකට මම පිළිතුරු දෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. අපේ මාධ්‍ය සාකච්ඡාවලදී එහෙම ඕනතරම් පේන්නේ. අහන ප්‍රශ්නයට තෝෂ්ණින් භාවයෙන් ඉන්නවා. ඒකට පිළිතුරු දෙන්නේ නැහැ. ඒ වගේ අදත් අපට දකින්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ භාවිත කළ ක්‍රමයක්. එතකොට මෙතෙන්දී මේ භික්ෂූන්ට දැනගන්න ඕනුනා බුදුහාමුදුරන්ගෙන් මොනවාද ඒ ආශ්චර්යවත් වූ අද්භූත වූ ධර්ම භික්ෂුන් වහන්සේලා ඇහුවේ කවුරු ළඟද මේවා තියෙන්නේ කියලා. එතකොට බුදුහාමුදුරෝ වේසාලිකා තම විශාලාන්වර උග්ග ගෘහපතියා ළඟ මේ ආශ්චර්ය අద్భుත ධර්ම දකින්න පුළුවන් කියලා ඉන් එහාට වචනයක් ප්‍රකාශ කළේ නැහැ. ඒ කංශ ව්‍යාකරණයෙන් උත්තර දුන්නා බුදු පියාණන් වහන්සේ ආසනෙන් නැගිටලා විහාරයට වැඩියා. දැන් භික්ෂූන්ට කුතුහලයක්. කුතුහලයක් ඉතුරු කරලා ගියපු ගුරුවරයෙක්. එහෙම යන්නේ ශිෂ්‍යයා විසින් පිළිතුර සොයා යා යුතු නිසා. ශිෂ්‍යයාට පිළිතුර සොයන්නට පවරනවා. දැන් ඒකට කියනවා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය. අද පාසල් වල තියෙන නේද අපේ විදුහල්පතිතුමිය විශ්‍රාමික සමදරාගමගේ මෙනවිය දන්නවා ගුරුවරයා පැත්තකින් ඉන්නවා උගන්වන්න ඕන මූලය දාලා ශිෂ්‍ය හොයාගන්න ඕනේ උත්තරේ. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය. අපූර්ව ලෙස බෞද්ධ දර්ශනය අද පාසලට භාවිතයට අරගෙනත් තියෙනවා. දැන් පින්වත්නි ඊළඟට හාමුදුරුවන්ට ඕන වෙනවා මේ ආශ්චර්යවත් වූ අద్භූත ධර්ම හොයාගෙන යන්න. උන්වහන්සේලා මොකද කළේ? ඒ වේසාලික ජනපදයට යනවා. ගිහිල්ලා උග්ග සිටුතුමාගේ ගෙදරට යනවා. ගිහිල්ලා උග්ග සිටුතුමා හමු වෙනවා. ඒක තමයි බුදුහන්තුට ඕනුනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ මුවින් කියවන එක නෙමෙයි. ගිහිල්ලා තියෙන කෙනාගෙන්ම හොයාගෙන කොච්චර වටිනවද? එතකොට ඒක ධාරණය වෙනවනේ වඩාත්ම හොඳින්. ප්‍රත්‍යක්ෂ වෙනවනේ වඩා හොඳින්. ඒකයි බුදුහාමුදුරුවෝ ඒ විදිහට කළේ. එතකොට මේ වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියපු විදිහට උග්ගසිටුමාගේ ගෙදරට ගියා. ගියාම උග්ගසිටුමා බොහොම ගෞරවයෙන් උන්වහන්සේලා පිළි අරගත්. මොකද වහන්සේලා මගේ නිවසට අද විශේෂයෙන් වැඩම කළේ කියලා ඇහුවා. එතකොට උන්වහන්සේලා කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ අද අපට වදාලා ආශ්චර්ය අද්භූත ධර්ම අටක් මේ ලෝකේ තියෙනවා. ඒ ධර්මත දකින්න නම් උද්දසිතතුමා හමු වෙන්න කියලා. ඒකයි අපි මේ පැමිණියේ කියලා උද්දසිතතුමාට හාමුදුරුවෝ කිව්වා. එතකොට උද්දසිතතුමා ඒ හාමුදුරන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ නම් කොයි විදිහේ ආශ්චර්ය අద్భుත ධර්ම අටක් ගැනද දන්නේ නැහැ කිව්වේ වදාලේ මට දැනෙන විදියට මෙන්න මෙහෙම ආශ්චර්ය අద్భుත ධර්ම අටක් මා ළඟ තිබෙනවා එතකොට භික්ෂුන් වහන්සේලා උග්‍රසිටුතුමාට කිව්වා ඒ කරුණ අපට පැහැදිලි කරන්න. අන්න ඒක තමයි වේසාලික උග්ග ගහපති සූත්‍රය කියලා කියන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා බොහොම ලස්සනට වාඩි කරවලා ගෘහපතියයිට පහලින් වාඩි වෙලා උන්වහන්සේලාට මේ කරුණුවට විවරණය කරනවා. මම හිතන්නේ මේ කරුණුවට අපිට උනත් වැදගත්. කාලය බොහොම ටිකයි ලැබෙන්නේ ලැබෙන වෙලාව හැටියට ඔබට මම මේ අද අපට බොහෝම වැදගත් වෙන මේ කාරණාට සාකච්ඡා පළවෙනි එක තමයි මේ බුදුරුව දෙස බලා සිටින මේ මැදිරියේ විශාල පිරිසක් ඉන්නවා ඈතිනුත් වාඩි වෙලා ඉන්නවා බලා සිටිනකොට මේ ඕනම කෙනෙකුගේ සිතට දැනෙන හැඟීමක් තියෙනවා ඒක තමයි වෙන කවර රුවකටත් වඩා අපේ සිත් සංසුන් කර කිරීමේ ගුණය. උග්ග සිටුවරයා කියනවා උග්ග ග්‍රහපතියා කියනවා කවර විටක වුවත් මට බුදුරුව දකින විට මගේ සිත පහන් වෙනවා. මගේ සිත පහන් වෙනවා. එතකොට උග්ග සිටුවරයාට විතරක් පැවතිය යුතු ධර්මයක් නෙමෙයි ඒක. මේ ලෝකේ ඕනෑම බොදුනුවෙකුට ඇතිවිය හැකි ආශ්චර්ය අద్భుත ධර්මයක්. තථාගතයන් වහන්සේගේ රුව දැකීම තමන්ගේ සිත පහන් වීමට හේතුවක්. දැන් අපේ රටේ අපි දන්නවා ශ්‍රී නේරුතුමා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ කාලේ අපේ රටට පැමිණියාය කියලා අපි හැමෝම දන්නවා. එහෙම පැමිණිලා එතුමා ගිහිල්ලා තියෙනවා අනුරාධපුරේ මහ මෙවුනා උයනේ සමාධි පිළිමය නරඹන්න. සමාධි පිළිමය නරඹන්න කියපු ශ්‍රීනේරුතුමාට මොකද වුණා? ඒ රුවදෙස බලාගෙන සිට දැස් එතනින් ඉවත් කරගන්නට නොහැකි වුණාය කියලා ඔහු සමාධිගත වුණාය, දැහන්ගත වුණාය කියලා වාර්තා කළා තියෙනවා. හේතුව සකල ඉන්දියාවේ කවර තැනකදවත් තමා අසාතිබු බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැක්මක් රුවකින් දකින්නට පිළුවන් උනේ නෑ මේරුව තරම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමා බුදුදහම හදාලා කෙනෙක් ශ්‍රී නේරතුමා එතුමා කිව්වා බුදුහාමුදුරුවෝ ළඟ තිබුණු මෙත් මුදිතා කරුණා ඒ සියලු ආධ්‍යාත්මික ගුණ ගලාගෙන ගලාගෙන එන විදියට ශ්‍රී ලාංකේය කලාකරුවෙක් ශල්‍යමය නිර්මාණයක් කරලා තියෙනවා. එතකොට බලන්න ඒ දයතින් කරපු බුදුරව දැකලා ලෝකනායකයෙක් එහෙම සසල කළා නම් අපට ජීවමාන බුදුරජාණන් වහන්සේම දකින්න ලැබුණා නම් අපේ සිත් කෙසේ සංසුන් කරයිද කෙසේ සමාධිගත කරයිද ආන්න බුදුරවහා කෙනෙකු තුල ඇති කරන ආශ්චර්ය අද්භූත ධර්ම වලින් එකක් මේ ගැන අපිට ශ්‍රී ලංකාවේ හොඳ ප්‍රකාශනයක් තියෙනවා. මම හුඟක් කාලවට මේ මෙවැනි අවස්ථාවලදී මේ නිදර්ශනය ගන්නවා. මර්ෆලින් ජයකොඩි පියතුමා බණහන හැමෝම දන්නවා. අපේ රටේ හිටිය අර ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර අපේ මහානායක හාමුදුරුවෝ මේ පියතුමා ගැන පොතක් ලියනවා පන්සලේ පියතුමා මල්තලේ උපන් පන්සලේ පියතුමා. එතුමා බුදුදහමට බොහොම සම්බන්ධ කෙනෙක්. හැබැයි කතෝලික පූජකවරයෙක්. එතුමා බෞද්ධ ගීත රාශියක් රචනා කළා. එතුමා ලස්සන කවිපද හතරක් ලියා තියෙනවා. යන යන හැම තැනක වෙහෙරක් පෙනියන් වෙහෙරක් නැති තැනක වෙහෙරක් තනියන් ඉන්ගෙන පණිවිඩය නුවණට දැනියන් දුටු දුටු හැම විටදි සිත සිල් ගැනියන් දැන් බලන්න නේරුතුමා කිව් එකයි මර්සිලින් ජයකොඩි පියතුමා කිව් එකයි මේ බෞද්ධයෝ නෙවෙයි මේ කියලා තියෙන්නේ ලංකාවේ කොහේ ගියත් මට විහාරය දකින්න ලැබුණොත් ඒක තමයි මට තියෙන ලොකුම වාසනාව කියලා ජයකොඩි පියතුමා කියලා තියෙනවානේ. ලංකාවේ කොහේ ගියත් විහාරය දකින්න ඕනේ. විහාරය කියන්නේ මොකද්ද? ගොඩනැගිල්ල නෙමෙයි. විහාරින්න බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ. විහාරයක් නැති තැනක් තිබුණොත් මේ රටේ විහාරයක් ඉදිවෙන්න ඕනේ. බුදුරුව ඉදිවෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා ඊළඟට එතුමා කියනවා ඒ මොකද නිකම් ප්‍රතිමාවක් නෙමෙයි. ඉන්න පණිවිඩය ඥානවන්තයන්ට දැනෙන්න ඕනේ. නුවණැති මිනිස්සුන්ට දැනෙන්නට ඕනේ. මොකද්ද ඥානවන්තයන්ට දැනෙන්න ඕනේ? දුටු දුටු හැම විටදී සිත සිල් ගැනීමයන්. සිත සිල් ගන්නවන්නට. සිත සිල් ගන්නවා කියන්නේ මොකද්ද? සිතේ සංයමය ඇති කර ගැනීම. අන්න බලන්න බුදුරෝණවන්නේ මොකටද? සිතේ සංයමය ඇති කරගන්න. උග්ග සිටුවරයා කියනවා මා බුදුරුව දකින ඒ ඉදා ජීවමාන බුදුරුව ගැනයි කියන්නේ. ප්‍රතිමාව ගැන නෙවෙයි ඔහු කිව්වේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින දකින ඕනෑම වෙලාවක මගේ සිත පහන් වෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දැකපු සිටුවර ගහපතියෙක් එහෙම කියනවා අපි ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිමැවුණු නිර්මාණාත්මක ප්‍රතිමාවක් දැස බලාගෙන අපිට සිත සංසුන් කරගන්නට පුළුවන්කම ලැබුණා නම් ඔබ සිතතුමාට ඇතිවෙච්ච සංසුන් බව කොයිතරම් ඒ නිසා ආශ්චර්ය ධර්මණං අද්භූත ධර්මණං ඒවා සාර්වත්‍රිකයි සදාකාලිකයි. ඒවා කවර කාලයටත් ප්‍රබිනයි. ඒ නිසා තමයි අපිට බුදුරුව උමනා වෙන්නේ ඒකටයි. මල් තියන්නම නෙමෙයි. අපිට බුදුරුවක් නැති වුණත් මල් ටිකක් තියලා බුදුගුණ වලට වඳින්න පුළුවන්. බුදුරුවම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මල් ටිකක් තියලා බුදු ගුණයටයි අපි වඳින්නේ. බුදුරුව ඕන වෙන්නේ මේක කලාත්මක නිර්මාණයක්. එනිසා මේ කලාත්මීය ಗುಣ දෙස බලනකොට බුදු ගුණ අපිට මැවෙනවා. ඒ ගුණ මැවෙනකොට සිත් සංසුන් වෙනවා. ඒකටයි පින්වත්නි බුදුරුව අවශ්‍ය වෙන්නේ. ආන්න පළවෙනි ආශ්චර්ය අద్භූත ධර්මය. දෙවෙනි එක සිටවර ගහපතියා කියනවා මට බුදුන්ගේ ඇසුර ලබන්නට වාග්ය ලැබුණා බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්නට වාග්ය ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්‍රය ලැබුණා. ඒ නිසා මට පංච නීවරණ ධර්ම යටපත් කරගන්නට වාග්ය ලැබුණාය කියලා කියනවා. ඒක ලෝකයේ තියෙන ආශ්චර්යවත් අద్భుත ධර්මයක් හැටියට උබ්බ ග්‍රහපතිය දක්වුවා. හොඳට තේරුම් ගන්න. මම බුදු හිමියන් අසුරු කළා බුදු හිමියන්ගේ දහම් ශ්‍රවණය කළා එයින් මම මගේ නීවරණ ධර්ම යටපත් කරගන්නට උත්සාහ කළා ඒක දෙවෙනි අද්භූත ආශ්චර්ය ධර්මයයි කියලා උග්ග ගහපතිය කිව්වා එතකොට දැන් මේක අද අපිට බුදුහාමුදුරේ අසුරට ගන්න නැහැ උද්ද ගෘහපතිය විශාලා මහනුවර හිටියේ. බුදුරජාණන් වහන්සේ බේසාලියේ කූටාගාර ශාලාවට නිතර නිතර වැඩියා. ඒ ගෘහපතියට බොහොම ලෙහසෙන් බුදු හිමියන් ඇසුරු කරන්නට ලැබුණා. ඒ ඇසුරු කර කර කර ඕන වෙලාවක ධර්මයේ ඇසුර ලැබුණා. ඒ ධර්ම ඇසු ඇසු හැම වාරයක් පාරයක් පාසාම සිටේ නීවරණ ධර්ම යටපත් වුණා. කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. අද අපට ඒ ආචාර්ය අද්භූත ධර්මය ලබන්න බැරිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්න අපට බැරි කමක් නැහැ. අන්න ඒකයි. මේක සදාකාලිකයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුහිමියන් අපිට නැතුණාට අපි බුදුහාමුදුරෝ හදවතින් ආශ්‍රය කරන අය. අපි බුදුරජාණන් වහන්සේ හදවතේ ජීවත් කරව ගන්න අය. එහෙම ජීවත් කරවගන්නේ මොහොතින්ද? දසූ දහමින් දහම දැකීමෙන් දහම අවබෝධ කර ගැනීමෙන් නිවැරදිව අවබෝධ කර ගැනීම එහෙම අවබෝධ කරගන්න අද අපට නීවරණ ධර්ම යටපත් කරගන්න බැරිද? හොඳටම පුළුවන්. හොඳටම පුළුවන්. එතකොට සංසුන් මිනිසෙකු වෙන්න බැරිද? හොඳටම පුළුවන්. එහෙම පුළුවන්කම තියෙද්දි තමයි දැඩිවල යන්නේ අපි. අපි වල්මත් වෙලා වෙන වෙන පාරවල් වල වෙලෙන මාවත්වල යන්නේ උග්ග සිටු උග්ග ගෘහපතියාට ලැබුණු උරුමය අදත් අපට ලැබෙමින් තිබියදීමයි. අපිට මේ උරුමය මතක තියාගන්න බුද්ධෝත්පාද කාලයක ඉපදුණු නිසා ලැබුණා. එහෙම නැති කාලයක ඉපදුණා නම් කවදාවත් මේක මෙහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා තව අවුරුදු 4500ක් යනකලුත් මේ උරුමය අපට හිමි වෙයි. ඒ එබැවින් අපේ බුදුහිමියන් අපේ හදවතේ ජීවත් කරව ගන්නවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දෙසූ ධහම දකින්නට උත්සාහ කරන්නට ඕනේ. මේ සූත්‍ර සජ්ජායනාව තරම් ඒ සඳහා අපිට හේතු වෙන වෙන කවර දෙයක්වත් නැහැ. මොකද පොත අල්මාරියේ තිබුණට වැඩක් නැහැ. ත්‍රිපිටකය අල්මාරියේ දාලා තිබුණට වැඩක් නැහැ. ඒක අපි සජ්ජායනා කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඒකෙන් ලැජ්ජ බය ඇති කරගන්න ඕනේ. පාපයට බිය ඇති කරගන්න ඕනේ. කුසලයේ යෙදෙන්න ඕනේ යහපත් ජීවිත ගත කරගන්න ඕනේ දැහැමි බව ඇති කරගන්න ඕනේ මේ ඔක්කොම ඒ නිසා අපිට නීවරණ ධර්ම අපේ කාම ඡන්ද පසින්දුරන් පිනවාලීමෙහිලා ඇති ඊටාම දැඩි වමනාව පාලනය කරන්න පුළුවන් අපිට අනවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් හඹාගෙන හඹාගෙන යන්න ඕනේ ප්‍රමාණයට. පවතින්න පුළුවන් ප්‍රමාණයට ඕනම තැනක නවතින්න පුළුවන්. එහෙම නැති වුණාම විනාශය. ඒස දහමින් අපට පුළුවන් පවතින්න පුළුවන් ප්‍රමාණයට නවතින්න. ඒකට කාම ඡන්ද අපි පාලනය කළා. අපේ සිතට එන තරහව ආවේගය අපට නැති කරගන්න පුළුවන් ටිකක් හුරු පුරුදු වුණත්. ඉවසීම ඇති කරගන්න පුළුවන්. එතකොට තරහව ආවේගය දුරු කරගන්න පුළුවන්. ඔය විදිහට නීවරණ ධර්මම යටපත් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අපි ආශ්‍රයයට ගන්නවා නම්. ඒකයි ලෝකේ ආශ්චර්ය අద్భుත ධර්මයක් හැටියට අපේ උග්ග ගෘහපතියා දැක්ුවේ. තුන්වෙනි කාරණාව හැටියට උග්ග ගෘහපතියා දැක්ුවා මේ නීවරණ ධර්ම සහ මුලින්ම යටපත් කළ කලා වූ තමා එයින් පසු භ්‍රමචාරී වූ බව අවශ්‍ය නම් අදත් ඒ භ්‍රමචාරී ස්වභාවයටපත් වෙන්න පුළුවන් එතුමා ගෘහස්ත ජීවිතයේ ඉඳගෙනම භ්‍රමචාරී වුණා අපි අපේ රටේ කියන්නේ භ්‍රමචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා කියලා එතුමා ගිහියෙකු හැටියට ඉඳගෙනම Brahmachari ශීලය ආරක්ෂා කරපු අපේ විශිෂ්ට වීරයෙක් අනගාരിക ධර්මපාලතුමා හා සමාන. වලිසිංහ හරිචන්දතුමා කාලේ කෙටි වයසකින් මිය ගියේ නැත්තම් ධර්මපාලතුමාටත් එහා යන්න තරම් මෙහෙවරක් කරන්න එතුමාට පුළුවන්කම ලැබෙනවා. එතකොට එහෙම Brahmachari වීම අද අද යුගයේ අවශ්‍ය නම් ගෘහස්ත ජීවිත ගත කරගෙනත් පුළුවන් එහෙම බැරි නම් අපවාගේ කතාවක් කරවාගෙනත් පුළුවන් අපි ගත කරන්නේ භ්‍රමචාරී ජීවිත එනිසා එදා උද්දග්‍රහපතිය කියනවා මම ගිහි ජීවිතය ගත කරමින්ම භ්‍රමචාරී ජීවිතය ගත කරන්නට පටන් ගත්තා ඒ නිසා ලෝකේ ඒක ආශ්චර්ය අద్භූත ධර්මයක් ධර්මය වටහා ගන්නා කෙනා කවදා හරි මේ භ්‍රමචාරී තත්ත්වයටපත් වෙන්නට ඕනේ. අනාගතේ කවදා හරි මේ සංසාරේ දුක නිවාලන්නට නම් සනසෙන්නට නම් ඒ භ්‍රමචාරී ස්වභාවයට කවදා හරිම ලං වෙන්න වෙනවාමයි. ඊළඟට ඔහු ඒකම කියනවා මා භ්‍රමචාරී වූ මා තමන්ගේ ආදරණීය භාර්යාවන් භාර්යාව ඉතින් ඊට පස්සේ භාර්යාවත් එක්ක ජීවත් වෙන්න බෑ Brahmachari වීම. ඒ ජීවිතෙන් ඒ ගෘහස්ත ජීවිතෙන් වෙන් විලා. එතකොට බොහෝම සිතෙහි කිසිදු හැඟීමක් ආශාවක් ලොල් බවක් බැඳීමක් නොමැතිව තමන් භ්‍රමචාරී වූදා තම බිරිඳ ඈ කැමති වෙනත් කෙනෙකුට අතපැන්වත් කොට විවාහ කරලා දීම තමන් සිද්ධ කළාය. ඒ හැකියාව මට ලැබුණාය. ඒ තරමටම මා සිත සකසාගත්තාය. ඒ නිසා ඒක ලෝකේ ආශ්චර්ය අద్భుත ධර්මයක් කියලා එදා උග්ග ගහපතියා ප්‍රකාශ කළා. හතරවෙනි එක තමන් මේ භ්‍රමචාරී ජීවිතයට පත්වීම නිසා ඉන්පස්සේ උට භෝග සම්පත් උපයා සපයාගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉන්පසු ඔහුට වමනාවන්නේ භික්ෂුවකට අවශ්‍ය සිව්පසයමයි. මූලික සම්පත් ජීවත් වීමට අවශ්‍ය මූලික සම්පත්. ඒ නිසා ඔහු සතුව තිබුණු සියලුම සම්පත් ඔහු නිර්ලෝභීව සත්පුරුෂයන් උදෙසා දානෙහි යෙදුවාය. දානෙහි යෙදුවාය. ඒ කියන්නේ දන් දීම සිද්ධ කරා සත්පුරුෂයන්ට ඒ දන් දීම සිද්ධ කළේ ඒ දේවල් සම්බන්ධව සම්පූර්ණම નિરાශාවකින් निराලයව කිසිම ආලයක් නැතුව කිසිම ඇල්මක් නැතුව ඒ සියල්ලම සත්පුරුෂ මිනිසුන් හමුවේ බෙදා හදා දුන්නාය ඒක ආශ්චර්ය අద్භූත ධර්මයක් කියලා පෙන්වනවා පස්වෙනි එක භික්ෂූන්ගේ ආශ්‍රය මං ප්‍රාර්ථනා කළාය Brahmachari උදාසිත. අද ඕනෑම කෙනෙකුට ඒ ඇසුර ලබන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා හොඳින් ආශ්‍රය ලැබුවායි කියලා කියන්නේ. මේ සූත්‍රයේ තියෙන මං තාම හොඳින් භික්ෂූන්ගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශ්‍රයයට කැමති. උන්වහන්සේලා ළඟට වෙලා අප උපස්ථාන කරගෙන උන්වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලමින් දුක සැප සොයා බලමින් කටයුතු කරනවා. පස්වෙනි ආශ්චර්ය අద్భుත ධර්මයේ හැටියට හයවෙනි එක සකසා ධම්මසනවාය සකසා ධම්මසනවාය සකසා කියලා කියන්නේ ආවට ගියාට නෙවෙයි තමන්ගේ ඉඳුරන් පාලනය කරගෙන කන් යොමාගෙන සිත් දමනය කරගෙන අලුත් දෙයක් ඉගෙන ගන්න හිතාගෙන ජීවිතයේ අලුත් කරගන්න වෙනස් කරගන්න හිතාගෙන අන්න ඒ අදහසින් ධර්ම ශ්‍රවණය කරනවාය මම කියලා කිව්වා ලෝකයේ ඒකත් ආශ්චර්ය අద్భుත ධර්මයක් සකසා දහන් යසි නිකන් නෙවෙයි දුවමින් වැඩ කරමින් නෙවෙයි තැම්පත් වෙලා ඉඳුරන් দমনය කරමින් දහන් යසීමයි ඊළඟට පින්වත් හත් වෙනි එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශිෂ්ට බව ලෝකයාට කියාදී. දෙවි මිනිසුන් සහිත ලෝකයට අපි මේ මේ කරන කාර්යභාරය වගේ ඔබ ඒ බුදුන් කෙරෙහි පැහැදුණු ධර්මයේ කෙරෙහි පැහැදුණු ඕනෑම කෙනෙකුට ගෘහස්ථයෙකුට උනත් කරන්න පුළුවන් මේ ධර්මයේ ශාවකෙකුට පැහැදිලි කරගෙන අටවෙනි එක තමයි ඔය කාර්යාවලිය කරගෙන එනකොට අටවෙනි අද්භූත ධර්මයේ ඔහු පිහිටි බව සඳහන් කළා ඔහු දස සංයෝජන වලින් සංයෝජන පහක් දුරු කළා තිබුණා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී කියවෙන දස සංයෝජන වලින් සංයෝජන පහක්. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට ප්‍රවේශ වෙලා සක්‍රුදාගා සෝවාන් ඵලය ලැබලා සක්‍රුදාගාමි මාර්ගයටත් ඔහු ප්‍රවේශ වෙලා. ගිහියෙක් බලන්න ගිහියෙක් සක්‍රුදාගාමි භාවයට පත් වෙලා මේ ආශ්චර්ය අద్భుත ධර්මාට අන්න ඒකයි කියලා එදා භික්ෂුන් වහන්සේලාට උග්ග ගහපතිය ප්‍රකාශ කළා කාලය අවසන් වුණා මේ කාරණා අට මම හිතන්නේ එතකොට අවසානයේ සූත්‍රය හරය තමයි අදත් අපට ඒ ආශ්චර්ය අద్భుත ධර්මයේහි නියැලෙන්න බැරි කමක් නැහැ අවශ්‍ය නම් අටම බැරි නම් හතරක් හරි ඔය කියන අටම නොහැකි නම් මං හිතන්නේ ගෘහස්ත ජීවිත ගත කරන්න නැතිද භ්‍රමචාරී වෙන්න බැරි වුණත් මේ කියන බුදුරජාණන් වහන්සේ ජීවිතයට ලං කර ගැනීම ධර්ම ශ්‍රවණය කිරීම තමන්ගේ සිත් සිත්ේ පංච නීවරණ පාලනය කර ගැනීම ආදී වශයෙන් ওই කාරණාවන් යෙදෙන්න පුළුවන් ඒ නිසා මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම ආශ්චර්ය අద్భుත ධර්ම වලින් මාර්ගඵලලාභී ඒ උතුම් ආර්ය පරපුරට සංසාරේ කවදා හරි එකතු වෙන්නට හැම දිනාටම වාසනාව උදා වේවා ශක්තිය ලැබේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා දම්පල මීතලාව පදිංචි දීපා සමරකෝන් මෙනෙවිය ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය අරමුණ අද දින උපන්දිනය සමරන උතුම් ගති පැවතුම් වලින් පිරුණු කල්යාණ මිත්‍ර ලක්ෂපතිය මොරටුව පදිංචි ජගත් ප්‍රියංකර මහත්මයාට ආශිර්වාද කරන්නටත් ඒ වගේම එවැනි පුතෙකු බිහි කළ ආදරණීය මෑණියන් පියාණන් වහන්සේ දෙපළට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම జగත් මහත්මයා රැකබලා ගන්න සමදරා ගමගේ අපේ ගුරු මෑණියන්ට ආශිර්වාද කරන්නටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ගෞරවාර අපේ කුසල ධම්මහාඳුරුන්ට ආශිර්වාද කරන්නටත් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්නටත් දේශකයන් වහන්සේට සහභාගී වූ හැම දිනාටම ඒ වගේම දීපා සමරකෝන් මෙනවේගේ මෑණියන්ට සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් සියලු ලෝක සත්වයාට සංසාරේ භව කතරින් එතරව උතුම් නිවනින් සැනසෙන්නටත් ප්‍රාර්ථනා කිරීමයි මූලික අරමුණ. එනිසාද ජන්මදිනය සමරන අපගේ කල්යාණ මිත්‍ර අපගේද කල්යාණ මිත්‍ර අප ලුණාව ශ්‍රී බෝධිරාජාරම් විහාරස්ථානයේ අපගේ ප්‍රධාන දායක මහත්මයෙකු දවන අපේ හිතවත් ජයප්‍රියංකර මහත්මයාට මේ උතුම් ධර්මානිසංශයේ බලයෙන් විශේෂයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා ඔබට දිගාසිරි ලැබේවා මෙවැනි පුණ්‍ය ධර්ම සිදු කර ගනිමින් හොඳ කල්යාණ මිත්‍රයන් සමග දීර්ඝ කාලයක් වාසනාවන්තව ජීවත් වෙන්නට ඔබට සියලුම ශක්තිය සම්පාදනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබේ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් මේ පුණ්‍ය මහිමේ හිමි වේවා ඒ දෙපළ මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සමදරා ගමගේ ගුරු මෙනවියට මේ අවස්ථාවේ මේ සහභාගී වෙමින් මේ කටයුතු වලට ධෛර්යය දුන්නා. ඒ නිසා එයින් ලැබුවා වූ උතුම් ධර්මානිසංසයෙන් ඇයටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනය සලසා ගන්නට මේ පුණ්‍ය මහිමේ හේතු වාසනා වේවා. ඒ වගේම දීපා සමරකෝන් මෙනවියගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා අද දවසේ ඔබත් එක්ක එකතු වෙන මේ හැම දිනාටමත් ගෞරවහර අපේ කුසල ධම්මහාමුදුරුව ඇතුළු කාර්ය මණ්ඩලයටත් හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය මහිමය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු සුවින්වත්නි ගෙවෙන පැතුල අපි ඔබ ශ්‍රවණය කරන්ට යදිනු ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව උතුම් වූ දායාදයක් කරගන්නටයි මම ඔබට ආරාධනා කළා මම හිතනවා ඒ ගෙවි ගිය පැතුල ඔබ අප ශ්‍රවණය කරන්ට යදිනු ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව ජීවිතයේ අපේ යහපැවැත්ම දෙසා උතුම් මෝදායාදයක් එදින් අද දවසේදී අප සිදු කළ ආරාධනය මෙත්සිතින් පිළිගෙන මේ ධර්ම පරිශ්‍රයට වැඩම කොට වදාළ මොරටුව ලුණාව බෝධිරාජාරාම අධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහාංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින්වන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු ස්වාමින්වන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල් සිදු කරමින් තවත් මෙවන් වූ ධර්ම දායාදයන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින්වන් වහන්සේට ශක් ශක්තිය බහිර්ව නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු